ශාමලේ මහත්මිය තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස මට ගියේ සතියේ ප්‍රශ්නය ටිකක් පැටළුණා ආයෙ අහන්න හිතුණාද මේ දැන් මම අහන්න හිතේ හාමුදුරනේ අර මාර්ගඵලයක් ලැබීම හේතුවෙන් යම්කිසි අකුසල අකුසල කොටසක් නැති වෙනවද කියලා යම්කිසි මාර්ගඵලයක් ලැබීම හේතුවෙන් යම්කිසි අකුසල කොටසක් නැති වෙනවද අන්න ඒක අහන්න ඕනකම තමයි. මාර්ගඵල ලැබීම හේතුවෙන් දැන් සෝවාන් මාර්ගඥාණයට පත් වෙනකොට ඒතනත්තාට දුගතියේ උපදින්නට හේතු වෙන ප්‍රතිසන්දි විපාක ඇති කරන සියලුම අකුසල කර්මවල ශක්තිය ප්‍රහීනයි. ඒ නිසා තමයි එතනින් එහාට ඒ සෝවාන් ඵලලාභී පුද්ගලයා සිහියෙන් මරුණත් අසිහියෙන් මරුණත් දුගතිගාමි වෙන්නේ නැහැ. මොකද ඒකට අදාළ කර්මයන්ගේ දුගතියෙහි ප්‍රතිසන්දි ඇති කිරීමේ ශක්තිය අහෝසි කරලා තියෙනවා. ඊට පස්සේ අනාගාමී ඵලයටපත් වුනහම එතනින් එහාට මේ කාම ලෝකයේහි ඉපදීමේ ඉපදීමට හේතු වෙන අවස්ථාව සම්පූර්ණයෙන් අහෝසි කරලා තියෙනවා. ඉතින් අරහත් මාර්ගඥානය සාක්ෂාත් කළාම සියලුම කර්මයන්හි ප්‍රතිසන්දි විපාක ඇති කිරීමේ ශක්තිය සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා. ඒතකොට රහතන් වහන්සේට ඒ නිසා ජීවත් වෙලා ඉඳද්දී කුසල අකුසල කර්මයන්ගේ ප්‍රවෘත්ති විපාක ඇති කරන්න පුළුවන්. එපමණයි එතනින් එහාට අනිත් සියලු කර්මයන්ගේ ප්‍රතිසන්දි ශක්තිය අහෝසි වෙනවා. එයිමයි සවිධාංශ තිරුවන් සරණයි. දරවසන්නේ